ජෝතිපාල මහත්මයා තෙරුවන් තරණයි ස්වාමීන් වහන්සේ මගේ ප්‍රශ්නය මේ මේ තිත වැඩි උතුමන් වහන්සේලාට පමණක් මේ වොත්තපන සිතේදී යෝනසී යෝනසෝ මනසිකාරය කර හැකි කියලා මම අහලා තියෙනවා දැන් මෙතන මේ තිත වැඩි කියන එකෙන් අදහස් කළේ මේ ලෝකෝත්තර සම්මා දිට්ඨියවත් තියෙන කෙනෙක් කියන එකයි මම අහලා තියෙන්නේ මම මේ පිළිබඳ ඔබ වහන්සේගෙන් පැහැදිලි කිරීමක් බලාපොරොත්තු වෙනවා. ලෝකෝත්තර සම්මාදිට්ඨිය ඇති බව විතරක් නෙමෙයි ඉතින් දැන් ලෝකෝත්තර සම්මාදිට්ඨිය ඇති කරන්නත් ඒතනත්තාට මෙතන විදර්ශනා ප්‍රඥාව උපදින්න එපාය. ඉතින් ඒ නිසා ලෝකෝත්තර தත්තට යන්න කලින් ලෞකික මට්ටමේ ඉඳගෙන සති සම්පජඤ්ඤය දියුණු කිරීම තමයි වැඩෝ සිතක් ඇති බව කියන එකෙන් අදහස් කරන්නේ. එතකොට ඒ ඒ ලෞකික සිත් තුළ යා සති සම්පජඤ්ඤේ වඩලා තියෙනවා නම් විතරයි ලෝකෝත්තර මාර්ගසිතක් හැටියට ඒ සිත අවදි කරන්න පුළුවන්. ඉතින් මේ ලෞකික මට්ටමින් යා වැඩිලා නැත්තම් අතන වෙනස් වෙන්නේ නැහැ. වෙනස්ුනේ නැත්තම් ලෝකෝත්තර මට්ටමටපත් වෙන්නේ නැහැ. ඒ නිසා වැඩෝ සිතක් කියන එකෙන් ලෝකෝත්තර සිත් කියන එක ගන්න එපා. ලෞකික වශයෙන් සති සම්පජඤ්ඤය දිනු කර තිබීම කියන්නේ. මේ පින්වත් ස්වාමීන් මේකෙන් අපිට කියවෙන්නේ ඕනෑම කෙනෙක්ට මේ හොඳින් සිත දියුණු කෙරුවොත් යෝනිසෝ මනසිකාරය කළ හැකියි. යෝනිසෝ මනසිකාරය කියන්නේ සති සම්පජඤ්ඤයනේ. සතිය කියන්නේ මොකද්ද? සම්පජඤ්ඤය කියන්නේ මොකද්ද කියලා හරියට හඳුනාගෙන දිගු කලක් පුහුණු කරන කෙනෙකුට. දැන් ඔතනදී ඇත්තටම වෙන්නේ මෙහෙමයි. දැන් වත්තපනසිත කියන්නේ මේකයි කියලා දැනගෙන අපි මේ වැඩේ කරනවා නෙමෙයි. ඔතනදී වෙන්නේ දැන් අපි බැලුමකට හුලම් පුම්බන. පුම්බනකොට ඒ බැලුමේ හැමතැනම ඝනකම එකම ප්‍රමාණයට නැහැ. ඒකේ සමහර තැන්වල ඝනකම අඩුයි. දැන් අපි හුලම් නොනවත්වාම පුම්බනකොට පුම්බනකොට අපි දන්නේ මේක පුපුරන්නේ කොහෙන්ද කියලා. හැබැයි ඒකට වැඩිපුර වැඩිපුර හුලම් පුම්බනකොට ඒකේ අර වඩා සියුම් තැනින් පුපුරලා යනවා. ඊට පස්සේ අපි හිතමු අපි මේ මොකක් හරි ගොඩනැගිල්ලක් කඩන්න ඕන. එතකොට ඒක ඒක ඒකේ ඇත්තටම හයිය තියෙන්නේ කොතනද හයිය අඩු කොතනද කියලා අපි දන්නේ නැහැ. අපි අනිත් පැත්තෙන් බැකෝ යන්ත්‍රයකින් හරි මොකක් හරි එකකින් තල්ලු කරනවා. ඒ තල්ලු කරාම ඒකේ දුර්වල තැනින් තමයි කඩලා යන්නේ. අන්න ඒ වගේ දැන් මේ චිත්ත වීතියක මේක තමයි වොත්තපන සිත මෙතන තමයි වෙනස් කරන්න කියලා එහෙම වෙනස් කරන්න අපි කාටවත් බෑ. සති සම්පජඤ්ඤය ප්‍රගුණ කරනකොට ඒක වෙනස් වෙන්න කැඩෙන්න පුළුවන් තැන තමයි එතන. එතනටයි ඒ බලපෑම ඇති ඒකයි ඒකෙන් පැහැදිලි. බොහොම පින්නත් ස්වාමීන් වහන්සේ. හරි. දරස්. නයි.